කල්යාණ මිත්‍රවරුනි අපි මේ සූදානම් වෙන්නේ ටික වෙලාවක් ඇහුම්කන් දෙන්න මේ ඇහුම්කන් දෙන එක අපිට පුළුවන් ආකාර කීපයකට කරන්න ද එකක් තමයි අපිට සමහර දේවල් අහන් ඉන්න වෙනවා. අපිට ඕනේ වුණත්, එපා වුණත්, කැමැති වුණත්, අකමැති වුණත්, ප්‍රයෝජනවත් වුණත්, නිෂ්ප්‍රයෝජන වුණත්. අහන් ඉන්න වෙන දේවල් තියෙනවා. දැන් දැන් කෝච්චි පාරක් ආයෙ ඉන්නකොට දැන් මෙතෙන්ටත් ඇහෙනවා කෝච්චියක් යන හැම වෙලෙම ඒක අපිට අහන්න වෙනවා. අපිට තේරීමක් නැහැ. ඉතින් කෝච්චි විතරක් නෙමෙයි සමහරට පොඩි ළමයි ඉන්න තැන්වල ඒ ළමයින්ගේ කෑ ගැහිල්ල, ඇඬිල්ල එතකොට අඬදඹර මේ වහන් ඉන්න වෙනවා. දැන් සත්තු ඉන්නවා නම් බල්ලු ඉන්නවා නම් ඒවා පුරණ වහන් ඉන්න වෙනවා. දැන් මේ විදිහට ඇහුම්කන් දීමේ මේ පළවෙනි එක තමයි අපිට ඕනේ වුණත් නැතත් අහන් ඉන්න වෙන දේවල් තියෙනවා ජීවිතේ. දැන් මේක ඇහුම්කන් දීමට කිව්වහම අයිති වෙන කාරණයක් නෙමෙයි. දැන් ඊළඟ එක තමයි අපි අහනවා අපිට රස විඳින්න පුළුවන් දේවල්. ඒ දෙවෙනි ඇහුම්කන් දීම. රස විඳින්න පුළුවන් දේවල්. සංගීතයක් ගීතයක් කිසියම් ස්වභාවික නාද රටා ඔය කුරුල්ලෝ කෑ ගහනවා කුලංගේ හඬ වැස්සේ හඬ දිය ඇල්ලක හඬ මූදේ ඒ රළ බින්දෙන හඬ දැන් මේ වගේ ස්වභාවික නාද හෝ මිනිසයන් විසින් ඒ සංගීතේ ගීත මේවා අපි අහනවා ඒ අහන්නේ මොකටද රස විඳින්න සතුටු වෙන්න රස විඳීම සඳහා අපි අහන දේවල් කියනවා ඉතින් ඊ තමයි තී දැන් අපි කැමති අයත් එක්ක කතා කර කර ඉන්න ඒකත් අපි කැමති කැමති මූණට මූණ නැත්නම් දුරකතනයකින් කතා කර කර ඉන්න ඊළඟට අපිට ඉගෙන ගන්න දේවල් වලට අපි අහුම්කම් දෙනවා. මේ තුන්වෙනි පියවර. ඉගෙන ගන්න. දැන් අපි පාසල් වල විෂයන් ඉගෙන ගන්න අපි අහන් ඉන්න වුණා. ඒ ගුරුවරුන් ගුරුවරයන් කියන දේ අහන් ඉන්න වෙනවා. ඊට පස්සේ පාසල් විතරක් නෙමෙයි උසස් අධ්‍යාපන ආයතන වල වුණත් ඒ දේශනවලට අහුම්කම් දෙන්න වෙනවා. ඒ යමක් ඉගෙන ගන්න. එතන සමහර විට ආශාව තියෙන්න පුළුවන් ආශාව නැති වෙන්න පුළුවන් නමුත් ඉගෙනුම සඳහා නොදන්නා දේවල් දැන ගැනීම සඳහා ඒත් අපි අහුම්කම් දෙනවා. ඒ අධ්‍යාපනයේ ඒ විධිමත් ආයතනවල විතරක් නෙමෙයි දැන් සමාජ වැඩි හිටියෙක් අපිට කියනවා නැත්නම් අපිට වැඩි අත්දැකීම් තියෙන කෙනෙක් කියනවා ඒ ක්ෂේත්‍රයේ අපිට වඩා පළපුරුද්ද තියෙන අය යම් යම් දේ කියනවා. ඒකට ඒවා අපිට අහන්න වෙනවා. අපි දන්නේ නැති පාරක් අපි කාගෙන් හරි අහනවා. කෑමක් හදන විදිය, බෙහෙතක් අහනවා. මොකක්ද ඒවල් අහනවා. ඉතින් මෙහි ඒ දැනුම සඳහා. එතකොට <clears throat> පළවෙනි එක අහන් ඉන්න වෙන දේවල් තියෙනවා. සමහර බොහෝ විට ඒවට අපි කැමති නෑ, නීරසයි, හරි කරදරයක්. නමුත් අහන් ඉන්න වෙනවා. දෙවෙනි ඇහුම්කන් දීම තමයි සතුට සඳහා රසවින්දනය සඳහා විනෝදය සඳහා අපි අහන් ඉන්න දේවල්. තුන්වෙනි කාරණය දැන් ওই දෙකෙන් මෙහාට ගිහිල්ලා දැනුම සඳහා ඥානය සඳහා ඇහුම්කන් දීම. දැන් බණ කියන කොටත් ධර්ම දේශනාවලදී අපි අහන් ඉන්නකොට අපිත් නොදන්න කතන්දර අහගන්න ලැබෙනවා. නොදන්නා බුදුහාමුදුරන්ගේ දේශනා අහන්න ලැබෙනවා. ඉතින් නොදන්න දේ දැනගන්න ලැබෙනවා. දැන් ඊට ඔය කාරණා තුනටම වඩා වෙනත් ඇහුම්කන් දීමකුත් තියෙනවා. මොකද්ද මේ තමන්ට ඇහුම්කන් දීම? තමන්ට සවන් දීම මේක ටිකක් වෙනස් දැන් අර කාරණා දෙක තුනම අපි ඔහේ කරනවා දැන් පුංචි ළමයෙක්ගේ පටන් බලන්න ඒ ළමයට ඇහෙනවා අම්මා කතා කරනවා ඇහෙනවා තාත්තා කතා ඉතින් ඒවා අහගෙන ඉන්න වෙනවා එතකොට ඊළඟට අම්මා නැලවිලි ගීත කියනවා. එතකොට රස විඳින්න පුළුවන් ළමයාට. අන්න දෙවෙනි ඇහුම්කන් දීම. ඊළඟ ඉතින් ළමයාට කියනවා මේක ආයන්න මේක ආයන්න මේ ඒ අකුර දැන් ඒව ඉගෙන ගන්න ළමයා අහගෙන ඉන්නවා. ඒතර දිගටම අපි පුරුදු වෙලා තියෙන්නේ කල්යාණ මිත්‍රවරුනි මෙන්න මේ ඇහුම් කන්දීන් තුනට විතරයි. 1 2 3 අහමින්ද වෙන දේවල් රස විඳීම සඳහා සහ අධ්‍යාපනය සඳහා. ඉතින් අපි සමහර විට ජීවිතේ පුරාම කරන්නේ ඔය ඇහුම්කන් දීම් ත්‍රිත්වය විතරයි. තුන් ආකාර වූ ඒ ඇහුම්කන් දීම් විතරයි. හැබැයි කෙනෙකුට බොහෝම දුර්ලභ අවස්ථාවක් ලැබෙනවා Tamanth ඇහුම්කන් දෙන්න. දැන් මේක අපිට එච්චර හුරු පුරුදු දෙයක් නෙමෙයි. වැඩි කතා කරන්නෙත් නෑ. අපි හිතන්නේම ඇහුම්කන් දෙනවා කිව්වහම මේ කතා කරන කෙනෙක් එළියේ ඉන්න ඕන කොහේ හරි. මෙතන නැත්තම් ඈත ටෙලිෆෝන් එකක් කනේ තියාගෙන හරි ඉන්නට ඕන කවුරු හරි. එහෙම නැත්තම් කොහොමද ඇහුම්කන් දෙන්නේ? එක්ක කුරුල්ලෙක් ඉන්න ඕන, එක්ක වහින්න ඕනේ. නෑ, ඒ මොනවා තිබුණත් නැතත් අපි කාටත් හැම මොහොතකම සවන් දෙන්න පුළුවන් අපටම තමන්ටම ඉතින් මේ භාවනාව කියන එකට දෙන්න තියෙන හොඳම සරලම අර්ථකථනයක් තමයි තමන්ට ඇහුම්කන් දෙන එක. තමන්ට සවන් දෙන එක. ඒ නිසා මේ භාවනාවදී අපට උපදෙස් ලැබෙන්නේ තමන් ගැන අවධානයෙන් ඉන්න. අපිට වෙන කෙනෙක් ගැන භාවනා කරන්න බෑනේ. තමන් ගැනයි. භාවනාවට ආපු ගමන් අපි ඇස් පියාගන්නෙත් ඒකයි. මොකද ඇත්තරියට අපට අපව පේන්නේ පේන්නේ වෙන අය. ඉතින් වෙන අය ගැන නෙමෙයි අපි අවධානය යොමු කරන්නේ Taman ගැන නිසා අපි ඇස් වහගන්නවා. දැන් මේ Tamanට ඇහුම්කන් දීම Tamanට සවන් දීම කිව්වහම කෙනෙකුට ගැටලුවක් එන්න පුළුවන් මේ මොකද්ද? තමන් තනියම කතා කර කර තමන් අහගෙන ඉන්න එකක්ද? දැන් අපිට පේනවා පාරේ සමහර විට තනියම කතා කර කර යන අය ඉන්නවා. ඉතින් අපි ඇයට කියනවා ටිකක් ඔළුවේ අමාරුවක් තියෙනවා. එහෙම නැත්නම් මොකක් හරි හිතේ ගැටලුවක් ඇති. තනියම කිය කිය යන අය. නෑ ඒක නෙමෙයි. හැබැයි ඒ தත්ත්වයට උනත් කෙනෙක්පත් වෙන එක වළක්වන්නට පුළුවන්. මේ Tamanට ඇහුම්කන් දීම තුල. දැන් මේ Taman කියලා කියන්නේ කාටද? දැන් Taman කිව්වහම අපිට නමක් කියන්න පුළුවන් මෙන්න මම කියලා. අපිට තනතුරක් කියන්න පුළුවන්. දැන් අපි ওই දෙකෙන් තමයි හුඟාදුරට අපි අඳුල්ලා දෙන්නේ. කොනමින් එක්ක අපේ වෘත්තියෙන් තනතුරෙන් තානාන්තරයෙන් ඉතින් තවත් ඇහුවොත් අහවල් ගමේ කියනවා අහවල් පාසල ඉගෙන ගත්ත අහවල් විශ්වවිද්‍යාලේ අහවල් කෙනාගේ මහත්තයා නෝනා තාත්තා අම්මා පුතා දුව දැන් ওই විදිහට තවත් එහාට අපිව අපි අපි ගැන අඳුන්ලා දෙන්න පුළුවන්. නෑ ඒවට ඇහුම්කන් දෙන එක නෙමෙයි වගේ අහන්න දෙයක් නෑ අපි අහලා අහලා ඇති වෙලා තියෙනවා. දැන් ඒ ඒව මොනවත් නැති වුණත් ඔය එකක්වත් අපි අරගෙන ආවේ නෑනේ. ගමවත් ඔය ඥාති සම්බන්ධකම්වත් ඒව පස්සේනේ අපිට ලැබුණේ. ඒ මොනවත් නැතත් අපි ඕනම කෙනෙකුට Taman කියලා අඳුන්වා දෙන්නට තියෙනවා වැදගත් අමුද්‍රව්‍ය දෙකක්. ඒ අමුද්‍රව්‍ය දෙකෙන් තමයි මමය කියන තැනත්තා බිහි වෙලා තියෙන්නේ. මොකද්ද? හිතයි, ගතයි. රස්සාව නැති වෙන්න පුළුවන්. ඒ අනිත් දේවල් නැති වෙන්න පුළුවන්. නමුත් මම ඉන්නවා නම් මට හිතක් තියෙනවා, ශරීරයක් තියෙනවා. මේ දෙක නැති වෙන්නේ මේකෙන් එකක් හරි නැති වෙච්ච තැන මම නැහැ. ඔබත් නැහැ. අපි කවුරුවත් නැහැ. ওই හිත හරි ගත හරි දෙකෙන් එකක් අයින් වෙච්ච ගමන් නැති වුණු ගමන් අතුරුදහන් වුණු ගමන් තව දුරටත් එතන මමත් නැහැ ඔබත් නැහැ. ඉතින් මිත්‍රවරුනි මම කියලා කියන්නේ තමන් කියලා කියන්නේ මේ දෙකේ එකතුවට මේ දෙකේ වියමනට දැන් ඔය දැන් ওই නූලකින් මහනකොට අපි දෙපොටක් දානවා නේ ඉදි කට්ටකට නූල අමුණලා ඒක දෙපොටක් වෙන විදිහට තමයි මහන්නේ තනි පොටෙන් මහන්න බෑ ඊළඟ මැෂිමක උනත් උඩත් නූල් පන්දුවක් තියෙනවා යටත් නූල් පන්දුවක් තියෙනවා. එතකොට මේ දෙක එකතු වුණොත් තමයි මැස්මක් වෙන්නේ. එහෙම නැත්නම් එතන මැස්මක් නැහැ. ඒ වගේ මේ හිතයි ගතයි දෙකේ එකතුවට තමයි මේ පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ. මම හිතන්නේ මේ කාරණේ පැහැදිලි. ඉතින් Tamanට ඇහුම්කන් දෙනවා කියලා කරන්න තියෙන්නේ මේ තමන්ගෙම හිතටයි තමන්ගෙම ගතටයි අහුන් කන් දෙන එක. දැන් දැන් කෝච්චිය යනවා ඇහුණ අපිට. ඒක ඇහිච්ච ගමන් අපි දැනගත්ත මේ කෝච්චියක්. එච්චරයි. ඊට වැඩිය ලොකු දෙයක් අපිට ඒ ඇහුම්කන් දීමෙන් දැනගන්න බැරි සමහර විට මේක නුවරින්දලා කොළඹ යනවද කොළඹ ඉඳලා නුවර එනවද කියලා හිතන්න පුළුවන් ඒ සත්‍ය ඇහෙන දිශාව අනුව හිමීටද යන්නේ වේගෙන්ද යන්නේ කියන එකක් දැනගන්න පුළුවන්. ওই වගේ කාරණා දෙක තුනක් තමයි ඒ ඇහුම්කන් දීමෙන් දැනගන්න පුළුවන් වෙන්නේ. එච්චරයි. දැන් අපි වෙන කාගේ හරි කතාවකට ඇහුම්කන් දුන්නොත් ඉතින් එතන ඒ වචනයෙන් වචනයට අර්ථ තියෙනවා. දැන් කෝච්චි හඬේ ලොකු අර්ථ ගොඩක් නැහැ. මේක කෝච්චියක් කියන අර්ථය තියෙනවා. කොයි පැත්තේ ඉඳලා කොයි පැත්තටද යන්නේ කියන අර්ථයේ තියෙනවා. හිමීටද යන්නේ වේගෙන්ද යන්නේ කියන අර්ථයේ ඒ හඬේ තියෙනවා. ඒ අර ලොකු අර්ථ ගොඩක් ගන්න බෑ. නමුත් කෙනෙක් මිනිත්තු පහක් කතා කළොත් ඊට වඩා හුඟක් අර්ථ අපිට දැනගන්න පුළුවන්. මොකද හැම වචනයකටම අර්ථ තියෙනවා. හැබැයි ඒක දැනගන්නේ භාෂාව දැනගන්න ඕනේ. දැන් ජීවිතේටම කෝච්චි හඬ අහපු නැති කෙනෙකුට ඒ හඬ ඇහුණා කියලා ඒ මොකද්ද කියලා දැනගන්න ලැබෙන්නේ කිසි අර්ථයක් නැහැ හඬක් විතරයි. ඒ භාෂාව දන්නේ. ඒ කෝච්චියේ හඬ නැමැති භාෂාව දන්නේ නැති කෙනෙකුට ඒ සද්ද ඇහුණා කියලා මොනවත් දැනගන්න ලැබෙන්නේ නිකම්ම හඬක් ඇහුණා විතරයි. හැබැයි අපි මේ භාෂාව දන්නවනම් ඒ කියන්නේ මීට කලින් අහලා ඉගෙනගෙන තියෙනවනම් කෝච්චිය හඳ අන්න එතකොට අපිට දැනගන්න පුළුවන් මේ ඇහුනේ කෝච්චිය හඳ කියලා. දැන් භාෂාව ඉගෙන ගන්න ඕනේ. දැන් සිංහලෙන් කතාවක් නම් අපි අහන් ඉන්නේ සිංහල දන්න අයට විතරයි ඒක තේරෙන්නේ. එතකොට දෙමළෙන් නම් කතාවක් අපි අහන් ඉන්නේ. ඉතින් අපි දෙමළ දන්නේ නැත්නම් අපිට ඒක શબ્දයක් විතරයි. ওই කෝච්චිය හඳ වගේ ඒ තරම්වත් තේරෙන්නේ නැහැ. අනිත් භාෂාත් ඒ වගේ. විතර භාෂාව දැනගන්න ඕන. හැබැයි රස විඳින්න භාෂාවක් ඕනේ නැහැ. භාෂාව නැතුව අපිට රස විඳින්න පුළුවන්. දැන් මූදේ හොහඬ ඒකේ භාෂාවක් නැහැනේ ලොකු නමුත් රස විඳිනවා අපි. දැන් කුරුල්ලෙක් කෑ ගහන එකේ භාෂාවක් නැහැ රස විඳිනවා. හැබැයි පුංචි භාෂාවක් තියෙන මේ කුරුල්ලෙක් කියන භාෂාව. ඊළඟට සතුටින්ද කෑ ගහන්නේ වේදනාවෙන්ද කෑ ගහන්නේ ඒකත් අපිට තේරෙනවා ඒතර එතනත් පුංචි භාෂාවක් තියෙනවා. හැබැයි ලොකු ව්‍යාකරණත් එක්ක පද බෙදීම් ඒව මේව මොනවත් ඕනේ නිකන් අපිට පුළුවන් බටනලාවක් අහගෙන ඉන්නකොට අපිට රස විඳින්න පුළුවන්. හැබැයි ඉගෙන ගන්න එනකොට භාෂාව අපි දැනගන්නට ඕනේ. ඉතින් මේ හිත කතා කරන භාෂාවයි ශරීරය කතා කරන භාෂාවයි දෙකම අපිට ඉගෙන ගන්න වෙනවා. තමන්ට ඇහුම්කන් දෙන්නට. ඉතින් ඒ නිසා භාවනාවේ මුලින්ම කරන්නේ මේ භාෂා දෙක ඉගෙන ගන්න එක. මොන භාෂා දෙකද? pāli සංස්කෘත නෙමෙයි. මේ ශරීරය අපේම ශරීරය, තමන්ගේම ශරීරය කතා කරන භාෂාව. දැන් අපි ඔන්න හුස්මට අවධානයෙන් ඉන්නවා භාවනාවේදී. ඒ ඉන්නේ මොකටද? මේ ඇඟ කතා කරන භාෂාව ඉගෙන ගන්න. ඒ භාෂාවට අපි ආගන්තුකයි. ඉතින් මේ භාෂාව කියන්නේ දැන් ඔන්න අපි ටිකක් මතු පිට මට්ටමකින් ගත්තොත් දැන් ඔන්න ශරීරයට ශක්තිය ඕනේ වෙනවා. එතකොට ඔන්න ශරීරය කියනවා Tamanට ශක්තිය ඕනේ කියලා. කොහොමද කියන්නේ? බඩගින්නක් ඇති කරලා. අන්න අපිට බඩගිනි දැනෙනවා. ඉතින් බඩගිනි දැනුණාම අපි කනවා. දැන් මේ බඩගින්න කියන්නේ ශරීරය කතා කරන භාෂාව. ශරීරයයි කිව්වේ Tamanට ශක්තිය ඕන කියලා. ඒක කිව්වේ කොහොමද බඩගින්න තුලින්. ඒතර මේ බඩගින්න කියන්නේ ශාරීරික sannivedana ක්‍රමයක්. ශරීරය කියනවා Tamanට වතුර ඕනේ කියලා. කොහොමද? පිපාසය තුලින්. ශරීරය කියන තමන්ට විවේකය ඕනේ කියලා කොහොමද නිදිමත සහ වෙහෙස තුලින් දැන් මෙන්න ශාරීරික භාෂාව දැන් භාවනාවේදී අපි මේ භාෂාව ටික ටික ඉගෙන ගන්න. එකපාරට බෑ භාෂාවක් ඉගෙන ගන්න. අපි අවධානයෙන් ඉන්නවා. ශරීරයට. අවධානයෙන් ඉන්නකොට අපිට තේරෙනවා මේ ශරීරය කතා කරනවා නේ කියලා. ශරීරයේ Tamange ඕනකම් කියනවා, එපාකම් කියනවා. දෙකම කියනවා. මට මේක ඕනි කියනවා. දැන් වතුර ටිකක් ඕනි කියනවා. ඒ වගේම කියනවා එපා. මොකද දැන් සමහර විට දැන් ටික වෙලාවක් වාඩි වෙලා ඉඳලා අමාරු ඇති. ඉතින් ශරීරය කියන දැන් තවදුරටත් මේ ඉරියව්ව මට එපා. ඉතින් එපා කියලාත් කියනවා. ඒ කියන්නේ හිද්දෝල. හිතවල ඒක තමයි භාෂාව. ඉතින් මේ ශරීරයේ භාෂාවට අපි නමක් දෙනවා භාවනාවේදී වේදනා කියලා. වේදනා. ද වේදනා කියන්නේ ওই ශරීරයේ වරින් වර අපිට කතා කරන භාෂාවට. දැන් මේකට අපි ඇහුම්කන් දෙන්නට ඕනේ. හිතටත් ඇහුම්කන් දෙන්නට ඕනේ. අපි මේ Tamange හිතටයි ගතටයි ඇහුම්කන් නොදී හිටියොත් වෙන්නේ අප විසින් අපේම හිතයි ගතයි දෙක බරපතල විදිහට නොසලකා හරිනවා. දැඩිලේ දැඩිසේ අපි ගණන් ගන්න නැතුව යනවා. මොකද එකක් තමයි දැන් Taman ගැන හිතන්න වෙලාවක් නැති වෙන්න ඒක වෙලාවක් නෑ. ඒක තමයි අපි කියන්නේ වෙලාවක් නෑ මට මං. මේ වෙලාවක් නැති වෙන්නේ එක හේතුවක් තමයි අපිට වැඩ වැඩි වෙන එක. ඉතින් අද අපි ඉන්න සමාජය බොහෝම කාර්ය බහුල සමාජයක්. ඉස්තරට වැඩිය ඉස්තර අප පොඩි කාලේ බොහෝම විවේකී පරිසරයක් හැම තැනම තිබ්බේ. ගමෙත් තිබ්බේ, නගරෙත් තිබ්බේ, ගේ ඇතුළෙත් තිබ්බේ. බොහෝම විවේකී පරිසරයක්. විවේකේ සමහරට ඕනෙවටත් වැඩි වගේ. පාසල වුණත් ඒ වගේ ඉස්තර වැඩ ගොඩක් තිබුණේ නැහැ. එච්චර පොත් ලොකු බෑග් එකක් උස්සන් යන්න උනේ නෑ. නමුත් අද වෙනකොට මේ දියුණුව නිසා, සංවර්ධනය නිසා, තාක්ෂණය නිසා මේ හැම දෙයකම එකතුවෙන් ඒකට තව එකක් එකතු වෙලා තියෙන අපේ නොසිතනකම මේ ඔක්කොම එකට එකතු වෙලා අපි හැම දෙනාම කාර්ය බහුල පුද්ගලයන් බවට පත් වෙනවා. ඉතින් දැන් මේ කාර්යබහුලකම මේක ඊටාම රසවත් කාරණයක් ටිකක් බලන එක. එක පැත්තකින් මේ වැඩ කියන ඒවා ගින් අපේ දවස පිළිලා වගේ අපිට පේන්නේ ඇත්ත. පිළිලා තමයි. හැබැයි මේ කාලය කියන එක මේ සම්පූර්ණයෙන් පුරවන්න පුළුවන් දෙයක් නෙමෙයි. පුරවන්න පුළුවන්. හැබැයි ඒක ඉඩ තියෙනවා. ඒක එකපාරට අපිට ලොකු අවශ්‍යතාවයක් ආවොත් ඒකට ඉඩ තියෙනවා. ඒ වගේම අපිට ඕන නැති දේවල් වලට වෙලාව නැහැ. මේක තමයි සාමාන්‍ය ස්වභාවය. අපි කාට දැඩි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකට වෙලාව තියෙනවා. අපි අකමැති අපිට එපා දේවල් වෙනකොට වෙලාව නැහැ. ඉතින් මේ වෙලාව කියන එක මිත්‍රවරුනි තියෙන්නේ ඒ ඉඩ අවකාශය එන්නේ අපේ ඕනෑකම සහ එපාකම මත. දැන් ඊළඟ රසවත් කාරණේ තමයි ওই නිරීක්ෂණය කළොත් සත්තුන්ගේ හැසිරීම අපිට පේන්නේ ඔය සත්තු වැඩ අධික කරගෙන ඉන්නවා. හැබැයි අපි දැන් අපි වැඩට ගන්න සත්තු ඉන්නවනේ දැන් හරක්ගෙන් වැඩ ගන්නවා අලින්ගෙන් වැඩ ගන්නවා ඒ වැඩ අපි විසින් වැඩ ගන්න සත්තු නම් කාර්යබහුල තමයි නමුත් එහෙම නැතුව සතාට ඕන විදියට ඉන්න ඇරියොත් නම් ඒ සත්තු බොහෝම විවේකයෙන් කිසිම සතෙක් Tamanට වැඩ වැඩි කරගන්න කාටවත් වැඩි කරවන්න බැහැ ඉතින් මොකක් හරි අපේ අපේ වැරැද්දකට අපි අපිත් අපි කරගෙන තියෙනවා එන්නෙන් දෙන්න අවුරුද්දෙන් අවුරුද්ද ලෝකය කාර්ය බහුල කරගෙන මේ මනුෂ්‍ය ලෝකේ. ඉතින් ඒ නිසා එක ප්‍රතිඵලයක් තමයි මේක ප්‍රතිඵල ගොඩාක් තියෙනවා එක ප්‍රතිඵලයක් තමයි අපිට අපි ගැන හිතන්න වෙලාවක් නැති කරගෙන. අපි අපිව බරපතල විදිහට අමතක කරලා දාලා තියෙනවා. නිකන් නෙමෙයි අමතක කරලා දාලා තියෙනවා ඊටාම දැඩිසේ. අපිට මතක නැහැ. දැන් බලන්න අපි තේ බිව්වද මතක නැහැ. කෑවද මතක නැහැ. ඒ බෙහෙත් ගන්න තියනවා නම් ඒක ගත්තද මතක නැහැ. ඒ ඔක්කොම අමතක වෙලා යනවා. ඔක්කොම අමතක වෙනවා. දැන් මේකේ ප්‍රතිඵලය මොකද්ද? දැන් හිතන්න අපි අපේ බාරේ ඉන්න කෙනෙක් අපි හිතමු දුවෙක් පුතෙක් දැන් අපි එයා ගැන නොසලකා හැරියොත් අමතක කරොත් හොයා නොබැලුවොත් අවශ්‍යතා හිතන පතන විදිහ මොනවද කරන්නේ මේ මොනවත් අපි නොසලකා හැරියොත් මොකද්ද වෙන්නේ හුඟා දුරට යා නොමග යනවා ඉතින් ওই නොමග ගිය දූපුතුන් ගැන පරිශන කරන ඇත්තු කියනවා ඊට එක හේතුවක් තමයි දෙමව්පියන්ගේ අනවධානය නොසලකා හැරීම ඉතින් තව හේතු තියෙනවා එකම හේතුනේ කියන්නේ දෙමව්පියන් විසින් ඉතාම ආදරෙන් බලා ගන්න අයත් සමහරට නොමග යන්න පුළුවන්. නමුත් එක ප්‍රධාන හේතුවක් තමයි ජනප්‍රිය හේතුවක් තමයි ඒ බාරකරුවන් විසින් ගණන් ගන්න නැතිකම. අමතක කරලා දාලා තියෙන. එහෙම කෙනෙක් ඉන්නවද කියලාවත් හොයන්නේ ඉතින් ඒකෙන් ඒ ජීවිතයේ දුකටපත් වෙන නිසා විතරක් නෙමෙයි දවසක ඒ අපිටත් දුක් විඳින්න වෙනවා. එයා කරන දේවල් වලින් වැඩියෙන්ම දුක් විඳින්න වෙන්නේ දෙමව්පියන්. නැත්තම් බාරකරු. සමීපමයට තමයි වැඩියෙන්ම ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් Tamanට වැඩිය සමීප කවුද? Tamanමයි. මට වඩාත්ම සමීප මමමයි. මට වැඩිය තව කිට්ටුවෙන් මට කවුරුවත් නැහැ. අපි කාටත් එහෙමයි. අනිත් ඔක්කොම ඉන්නේ ටිකක් දොරින්. ඉතින් ඒ නිසා ඔය දවසක් බුදුහාඳුරෝ හම්බෙන්න ඇවිල්ලා එක රාජ විසවක් කියපු කතාවක් නිසා මේ රජුරෝ බුදුහාඳුරෝ හම්බෙන්න ඇවිල්ලා ඒ ප්‍රශ්නේ ඇහුවා. මොකද්ද මේ වැඩියෙන්ම කිට්ටු කවුද? පුද්ගලයෙකුට වැඩියෙන්ම කිට්ටු කවුද? වැඩියෙන්ම කෙනෙක් ළඟින් ඉන්නේ කාටද? මොකද රජුරෝ මේ ප්‍රශ්නේ ඇහුවේ රජ්ජුරුවෝ ওই ප්‍රශ්නේ Tamange බිසවගෙන් ඇහුවා. දැන් ওই ප්‍රශ්නේ අහනකොට මේ ඒ ඒකේ රසවත් කාරණේ උත්තරේ අපි හිතාගෙනයි අහන්නේ ඔය වගේ ප්‍රශ්නක. රජ්ජුරුව බලාපොරොත්තු වුණා කියයි කියලා මට වඩාත්ම කිට්ටුවෙන් ඉන්නේ ඔබයි. දැන් මේ ප්‍රශ්නේ අපි හිතේ තියාගෙන තමයි ළමයින්ගෙන් අහන්නේ පුතා වැඩි ආදරේ කාටද? දුව වැඩි ආදරේ කාටද? දැන් මේ මහනකොට අපි දන්නවා අපි හිතනවා කියයි ආ මම අම්මට තමයි තාත්තට තමයි වැඩි යාද. ඒ උත්තරේ අහගන්න තමයි අපි ඔය ප්‍රශ්නේ අහන්නේ. ඉතින් මේක හරිය බොළඳ ප්‍රශ්නයක්. කොච්චර බොළඳ වුණත් ඒ බොළඳ ප්‍රශ්නෙන් අපි හරිය සතුටු වෙනවා. ලැබෙන උත්තරේ. ඒ වගේම කවුරු හරි අපෙනුත් එහෙම අහනවා නම් අපි හරි කැමතියි. දැන් රජුරෝ එහෙම ලොකු ආසාවකින් බලාපොරොත්තුවකින් ඇහුවා බිසෝගේ. කවුද ඔබට වඩාත්ම කිට්ටු? ඉතින් මේ වඩාත් ඔබට ප්‍රිය කවුද? විසව කිව්වා මට වඩාත්ම ප්‍රිය මමමයි. එකපාරට රජුරෝ ලොකු කම්පනයකටපත් වුණා. ලොකු කම්පනයකට කවදාවත් බලාපොරොත්තු හැමෝම බලාපොරොත්තු වෙන්නේ මම මටත් වැඩිය තව කෙනෙකුට අම්මට හරි තාත්තට දුවට හරි පුතාට හරි වෙන කාට හරි මහත්යට හරි නෝනට හරි එහෙම කියයි කියලා. මම මගේ ජීවිතයටත් වැඩිය කැමති කිට්ටුයි කියලා. හැබැයි ඒක බොරුවක්. අහන කෙනක් දන්නවා ඒක බොරුවක් කියලා. උත්තර දෙන කෙනක් දන්නවා ඒක බොරුවක් කියලා. හැබැයි බොරුවට අපි හැමෝම කැමතියි. සත්වයේ මහනවත් දන්නේ නමුත් අපි හරි කැමති ඒ බොරුවට. ඒ බොරුව අහන්නත් කැමති කියන්නත් කැමති. හැබැයි මේ විසව එහෙම කිව්වේ නැහැ. කිව්වේ නැත්නම් ඒක බොරුවක් නිසා. රජුරන්ගේ හිත නරක කරන්න නෙමෙයි කිව්වේ මම වඩාත්ම ප්‍රිය මට වඩාත්ම කිට්ටු මමමයි. රජුරෝන්ට නිකන් ඔලුවට ගැහුවා වගේ. සාමාන්‍ය කෙනෙකුටත් නෙමෙයි මේ රජ කෙනෙක්. මේක දරා ගන්න බැරි වුණා ඉලි වෙනකල් ඇහැරගෙන හිටියා. දේම බුදුහාඳුර ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්නේ අහුවා. බලන්නකො බුදුහාඳුරනේ මෙහෙම කිව්වනේ මට. කවුරුවත් කියලා නැහැ. බුදුහාමුදුරුවෝ ඇය කීවේ සත්‍යයක්. ඇය කීවේ අසත්‍යයක් නෙවෙයි. ඒක තමයි ඇත්ත. කවුරුත් වඩාත්ම ප්‍රිය කරන්නේ Tamanට. කාටත් වඩාත්ම කිට්ටුවෙන් ඉන්නේ ඒ අයමයි. හැබැයි ඔය ඇත්ත ලේසියෙන් කෙනෙක් දකින්නෙත් නෑ කියන්නෙත් නෑ. මොකද හිත නරක් වෙයි කියලා. ඉතින් බොරුවක් කියනවා අපි අපේ හිත හදාගන්නත් අනිත් අයගේ හිත නලවන්නත්. කමක් නැහැ. හැබැයි මේ ඇත්තම ඇත්ත මොකද්ද? ඔබට වඩාත්ම කිට්ටු ඔබමයි. ඔබේම හිතයි, ඔබේම ශරීරයයි තමයි ඔබ එනකොට ගෙනාවේ. ඔය අනිත් අය කොහොම පස්සේ ලම්බුනේ? අනිත් දේවල් මේ අඳන් ඉන්න ඇඳුම්, සපත්තු, ඔරලෝස් ඔක්කොම පස්සේ හම්බුනේ. නෑදෑයෝ යාළුවෝ එනකොට ගෙනාවේ මොකද්ද? Tamange හිතයි ශරීරේ. මරණාසන්න මොහොතේ අන්තිමටක් තියෙන්නේ හිතයි ශරීරේ. අනිත් අය නැති වෙන්න පුළුවන්. එතකොට උපතේ සිට මරණය දක්වාම අපට වඩාත්ම කිට්ටුවෙන් ඉන්නේ අපේම හිතයි අපේම ශරීරයයි. දැන් අපි මේ දෙක අමතක කරලා දැම්මොත් නොසලකා හැරියොත් මේ වගේ ගණන් ගත්තේ නැත්නම් අන්න අපිටමයි දුක් විඳින්න වෙන්නේ. මේ ශරීරයත් අපිට දුක් දෙනවා ඊට පස්සේ හිතත් අපට දුක් දෙනවා. ඉතින් භාවනාව කියන්නේ ඊටාම සරලව සරලම සරලව ලොකු වැඩක් නෙමෙයි. පුංචි වෙලාවක් තමන් ගැන හිතන එක. ආ මම ඉන්නවනේ. අමතක නොකොට අපි අමතක කරලා දාලා තියෙන ඊටාම බරපතල විදියට ඊට වැඩිය අපිට වැදගත් පත්තර බලන එක. ඊට වැඩිය වැදගත් අපිට ටෙලිවිෂන් එක බලන එක. ඊට වැඩිය අපිට වැදගත් අනිත් ඈත් එක්ක සතුටු සාමිච්චි මේ ඔක්කොම ඕනේ සමාජ ජීවිතයක් ගත කරන විදිහ. හැබැයි ඒ හැම දේ වගේම නැතිනම් ඊටත් වඩා වටිනවා තමන්ව තමන් ගැන පොඩ්ඩක් හිතන එක. ඉතින් භාවනාව කියන්නේ තමන් ගැන හිතන එක. එතකොට ශරීරය ගැන අවධානයෙන් ඉන්නකොට අපිට තේරෙනවා මේක ඇතිවෙන දහසකුත් එකක් වේදනාවන් සංවේදනා සහ ස්පර්ශයන් ඒක තමයි කයේ භාෂාව ඊළඟට හිතේ භාෂාව මොනවද සිතිවිලි හිතෙන එකනේ හිත හිත කතා කරන්නේ සිතිවිලි වලින් එතකොට මේ දෙක ගැන අපිට තියෙන්නේ නිකන් අවධානයෙන් ඉන්න එච්චරයි මේ අවධානයෙන් ඉඳීම තුළ මහා ප්‍රාතිහාරයක් සිද්ධ වෙනවා. වෙන කිසිම වේතකට වෙන කිසිම මන්ත්‍රයකට ප්‍රාතිහාර්යයකට කරන්න බැරි දෙයක් හුදු තමන්ගේ අවධානයෙන්ම සිද්ධ වෙනවා. මොකද්ද? ශරීරය සතුටු වෙනවා, හිතත් සතුටු වෙනවා. ඇයි? ආ මෙයාට මාව මතකයි. මෙයා මං ගැන බලනවා. මාව අමතක කරලා නැහැ කියලා. බලන්න ඔබ දිගු කාලයක් අමතක කොට තමා තිබූ මිත්‍රයෙකුට කතා කරලා බලන්න දුරකථනයෙන් හරි කොහොමද සැපසනීප හොඟ කාලෙකින් කතා කරන්න බැරි වුණා. ඒ මිත්‍රයා කොච්චර සතුටු වෙයිද? කොච්චර සතුටු වෙයිද? හුදු හුදු දුරකථන ඇමතුමකින්. පුතෙක්ගෙන් දුවෙක්ගෙන් අහන්න පුතා කොහොමද? කොහොමද මේ දවස්වල? ඉතින් ඒකෙන් හරි සතුටු වෙයි. 아무තු දෙයක් වියදමක් නැහැ. මොනවත් දෙන්න ඕනේ නිකන් කාරුණික අවධානයෙන් අපිට පුළුවන් අපේ ළඟ ඉන්න ඇත්තෝ සතුටු කරන්න. ඉතින් ඒකනේ අපි සුබ උදෑසනක් කියලා කියන්නේ හම්බුනහම 아무තු දෙයකට නෙමෙයිනේ. මොකද අපි පෙන්නනවා ඔබ කෙරෙහි මට තියෙනවා සුහදශීලී අවධානය. ඉතින් අපි කියනවා ඔබට සුබ උදෑසනක්. ඒක පුරුද්දට කියන්න පුළුවන්. යාන්ත්‍රිකව කියන්න පුළුවන්. තරහ වෙයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම හදවතින්ම භාවනාවක් විදිහට කියන්නත් පුළුවන් ඔබට සුබ උදෑසන. දැන් ඒ හදවතින් කරන ඒ සුහද ආමන්ත්‍රණයේදී අහන කෙනා සතුටු වෙනවා. ඉතින් ඔය සතුට අපිට දෙන්න පුළුවන් අපේම හිතටයි ශරීරයටයි. ඒක තමයි භාවනාව. ඉතින් භාවනාවේ මුලින්ම ওই හිතයි ගතයි සැහැල්ලු වෙනවනේ කුංචි වෙලාවක් භාවනා කළත් ඒ ඇයි එයා සතුටු වෙනවා. ආ දැන් මට මාව අමතක කරලා නෑ. මතකයි. මතකයි මං ගැන හොයනවා මං ගැන බලනවා. ඉතින් අපි කෙනෙක්ව ගණන් ගන්න නැතුව හිටියොත් බලන්න ළමයෙක්ව ගණන් ගන්න නැතුව ඉන්න ගෙදර ඒ ළමයා නැති ගෝසා කරනවා. ඒ ළමයෙක් ගැන ළමයෙක් ගැන බලන්නේ නැතු රූපවාහිනිය දිහා බලන්නේ ඒ ළමයා කෑ ගහනවා අඬනවා එතන පෙරලෙනවා අපිට ඒක බලන්න දෙන්නෙම නැහැ. මොකද මේ ළමයා ඉල්ලනවා එයාට අවධානය. ඊළඟට අවධානය ගන්න අපි ලෙඩ හදා. ලෙඩ හැදෙනවා අපිට. ඒක හිතලා කරන එකක් නෙමෙයි. සමහර අසනීප අවධානය ගන්න හැදෙන අසනීප තියෙනවා. ඒ කියන්නේ අවධානය කියන්නේ ආහාරයක්. දැන් ආහාර වර්ග හතරක් ගැන බුදුදහම කතා කරනවා. මේ කටින් කන කෑම එක ආහාරයක්. ඒක එකක් විතරයි. තව ආහාර වර්ග තුනක් තියෙනවා. එකක් තමයි අවධානය. ඒක ආහාරයක්. ඒක අපිට ඕනේ. අපි කාටත් ඕනේ. අනිත් අයගේ අවධානයත් ඕනේ. අනිත් අයගේ අවධානය තිබුණත් නැතත් අපිට පුළුවන් නම් අපිටම අවධානය දෙන්න. එයින් මුදලකට කරන්න බැරි දෙයක් වෙන තාක්ෂණයකට කරන්න බැරි දෙයක් Tamanට කරගන්න පුළුවන්. අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නෑ. නිකන් වරින් වර වරින් වර හිතට අවධානය යොමු කරලා බලන්න ඔයා කොහෙද ඉන්නේ? කොහොමද හිත සන්තෝෂෙන්ද දුකෙන්ද අපි අනිත් කෙනෙක් මුණ ගැහුණා මහන්න දේවල් තියෙනවනේ කොහොමද තමන්ගෙන් මහන්න හිතින් ශරීරයෙන් අහන්න කොහොමද බලන්න ඔයා හුස්ම ගන්නෙ කොහොමද දැන් ආ දැන් ටිකක් වේගෙන් දැන් දැන් හිමීට. ඒ ඇති හොඳටම අමුතු වෙන්න දෙයක් කරන්න දෙයක් නැහැ. ඒ පුංචි දේ තුල හිතයි ගතයි ලොකු තෘප්තියකටපත් වෙනවා. හිතයි ගතයි නිරෝගී වෙනවා. සැහැල්ලු වෙනවා. සතුටටපත් වෙනවා. දීර්ඝායස ලැබෙනවා. ඒ කියන්නේ භාවනාවෙන් ඔය හුක්කම ප්‍රතිඵල එනවා කියන්නේ ඒක පුදුමයක් නෙමෙයි. අපි 아무තු මෙතන ලොකු මොනවත් කරන්නේ හැබැයි ඒ කරන පුංචි දෙයින් මොකද්ද තමන්ට ඇහුම්කන් දීම තුල තමන් සතුටටපත් වෙනවා තමන් සැහැල්ලුවට හා තෘප්තියටපත් ඒකට කියනවා ආත්ම තෘප්තිය කියලා ඉතින් භාවනාව කියන්නේ බොහොම සරල දෙයක්. හැබැයි හිතාගන්න බැරි තරම් ශනික දීර්ඝකාලීන ගැඹුරු ප්‍රතිඵල තියෙන දෙයක්. අපි ටික වෙලාවක් අපිටම ඇහුම්කන් දෙන්න.